බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ප්‍රශ්නයක් අහලා තියෙනවා පුරුෂ ආත්ම භාවය ප්‍රාර්ථනා කරන්නේ කාන්තාවක් නිසා ඇතිවන ගැටලු වලින් පැන යාමට නොමේද? එහෙම වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ එහෙම ප්‍රාර්ථනා කළාට ඒක ඇත්තට සාර්ථක වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ පුරුෂාත්ම භාවයක් ප්‍රාර්ථනා කරන ඒ මොකටද? මොකටද එතනට යන්න ඕන වෙන්නේ? මොකද්ද ඒකෙන් බලාපොරොත්තු අන්න ඒවා හොඳට සිහිබුද්ධියෙන් හිතලා බලන්නට ඕන. එහෙම වුණොත් තමයි අපිට निराවුල්ව යම් ඉලක්කයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අර සියද විනාශා ගන්නවා වගේ තමයි. භව තණ්හාව තියෙනවා. හැබැයි පැමිණෙන කරුණ වලට ගස්ඨණය වෙලා අදි විනාශා ගන්නවා. ඉතින් එහෙම කලයි කියලා උපදින්න නැතුව ඉන්නේ නෑනේ. අන්න ඒ වගේ මහ පටලැවිල්ලක් තමයි එතකොට ඇති වෙන්නේ.